පිළිබඳව සාකච්ඡා කරන්න. ඇයි අපි මේ උරුමය පිළිබඳව සාකච්ඡා කරන්නේ? එහි තියෙන වටිනාකම තේරුම් ගන්න. ඉතින් මේ මේ දිනයේ අපි හැමදාම අපිට ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේගෙන් වගේම ඒ උරුමය ලැබිච්ච අපිට ලැබිලා තියෙන අතීත අන් අයකින් ලැබිච්ච උරුමය මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච උරුමය. ඉන් මෙහා බෞද්ධ මහා වික්ෂුන් වහන්සේලාගෙන් වගේම ගිහි රාජා මාත්‍යාදී බොහෝ දක්ෂ මිනිසුන්ගෙන් අපිට උරුම වෙලා තියෙන දේ. ඒ පිළිබඳව අපිට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණොත් තමයි අපි පෞසිද්ධ කරගන්න නැතුව ඒවා භාවිතා කරන්නේ. මොකද අපි යම් කිසි කෙනෙක් වෙන්නත් නේ ඉතාම සත්භාවයෙන් යමක් නිර්මාණය කරා නම් උදාහරණයක් විදිහට ජයසිරිමා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ කොච්චර ශ්‍රද්ධා සම්පන්න හැඟීමකින්ද කොච්චර ශ්‍රද්ධා සම්පන්න අයට ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහාද බුදුරජාණන් වහන්සේ සම්මා බෝධිසත්වයන් වහන්සේ විදිහට පෙරම් දම් පුරලා මහා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව පිළිබඳ පහන් සංවේගයක් ඇති කර ගැනීම සඳහා තමයි අපිට මෙවැනි ස්ථානවල ස්ථාන ලබා දෙන්නේ ඒ පුරාණ කතා කෘති අපි පසුව සාකච්ඡා කරනවා යම් දිනයක මේ ජයස්මා බෝධින් වහන්සේ පිළිබඳවම සම්පූර්ණ වැඩ දවසක් අපි සාකච්ඡා කරමු. නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ එවැනි අදහසකින් අපිට මේ දේ ලැබෙනකොට හිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඒ පිරිසකින් ඒ උත්තමයෝ මේවා අපිට ලබා දෙන්නේ මිනිසුන්ට කුමක් කිරීම සඳහාද? තමන්ගේ නිකලස් ජීවිතය සංඝයාත තෙරින් වහන්සේ තමන්ගේ නිකලස් ජීවිතයක් ජීවිතය තුළ නිකලෙස් හිතකින් ධර්මාශෝක අධිරාජ්‍ය හරහා මේ ලංකාවට ලැබෙන සමහර උරුමයන් ඒවා ලබා දෙන්නේ කොයිතරම්නම් මිනිසුන්ගේ තියෙන ශ්‍රද්ධාව වැඩි කරන්නත් නැති ශ්‍රද්ධාව ඇති කරන්නත් දැකපහන් සිත් උපදවා ගන්නත් ධර්මයේ තුල හික්මෙන්නත් අවශ්‍ය කරන මහා නර්ග වස්තු විදිහට මේ වගේ තැන්වලට අපි ගිහිල්ලා මේවා කිලුටි කරොත් මේවා අවභාවිතා කරොත් මේවායේ නිෂ්ප්‍රයෝජන ලබාගත්තේ නැත්තම් අද අඩුම ගානේ එවැනි තැනක නිස්සද්දව වාසය කරන්න එක අවස්ථාවක්වත් බෞද්ධයෙකුට නැහැ. නිස්සද්දව නිස්සද්දව භාවනාවක යෙදিলা බුද්ධානුස්මති භාවනාවක් සිදු කරන්න එවැනි ස්ථානවල ඉඩකඩ විශේෂයෙන් ජාතිම බුදුන් වහන්සේලාගේ ඉඩකඩ නැහැ හැම වෙලේම යාග හෝම එක එක එක සද්ද සද්ද නොයෙකුත් ආකාරයේ ව්‍යාපාර ආකාරයට තමයි නොයෙකුත් ව්‍යාපාරිකයෝ ඒ ස්ථාන වලට හිට වෙලා ඒ වගේ වැඩ කටයුතු කරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි බොහෝ පෞසිද්ධ කරගන්නවා. සංසාර ජීවිතය කියලා ඉවර කරන්න බැරි තරම් පෞසිද්ධ කරගන්න මට්ටමක් තමයි තියෙන්නේ. ඒ තරමටම. ඉතින් මේ වාගේ මේ අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳ ඍජුවම සාකච්ඡා කිරීමෙන් අරුම ගන්න අපිටවත් බැරිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. බාහිර දෙයක් ගැන ඒව ගැන පස්සේ සාකච්ඡා කරන්න කියලා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ළඟටම ලැබිලා තියෙන පෞද්ගලිකව නියමම නියමාකාරයට භාවිතා කළ හැකි උරුමයක් පිළිබඳව. ඒ තමයි ළඟම තියෙන අපි ළඟම තියෙන අපි අනුන්ට දොස් කියන්නේ දැන් හැදුවේ. නේද? නෑ, Taman ළඟම තියෙන Tamanට ලැබිලා තියෙන උරුමයක් හරියට පාවිච්චි කරනවද කියලා හොයලා බලන එක වටිනවද නැද්ද? බොහෝම වටිනවා. ඒ තමයි කර්ණීයමෙත සූත්‍රය. හරි. කර්ණීයමෙත සූත්‍රය පිළිබඳව එක පාරටම මතක් කරද්දිම මොන වගේ එකක්ද මතක් වෙන්නේ? මේක භාවිතා කරන්නේ හුඟක් වෙලාවට මොකටද? කියනකොට මතක් වෙන්නේ දෙවියන්ට පින් දෙන්න දැස්ති කරනවා මේක දෙවියන්ට පින් දෙන අවස්ථාවල මේක කියනවා වගේ අදහසක් තියෙනවා. සමහර අයට. වැඩි දෙනෙක් දෙවියන්ට පින් දෙන්න මේක පාවිච්චි කරනවා. ආය ආරක්ෂක පිරිසක් විදිහට ගෙවල් වල සජ්ජායනා කරද්දී අපේ අතුලාන්ත තියෙන අදහස මොකද්ද? ඒ අමනුෂ්‍යයෙන් සිද්ධ වෙන උවදුරු නැති කරගන්න කර්මීය සූත්‍රය පාවිච්චි කරනවා අය කියලා. ඒක ඇත්තක් වෙනවද නැද්ද? ඒක නිදාන කතාවක් ඒ වගේ. අර භාවනා කරපු විසුණු වහන්සේලාට හරියට අමනුෂ්‍ය කරදර කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක ගිහින් කී කී කියලා. එහෙමද? ඔව් මේක සත්‍යයන කරන්න කිව්වා. හැබැයි සත්‍යයන අර්ථය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබුණේ නැහැ. මොන හරි දෙයක් සත්‍යයන කරද්දී එහි තියෙන වටිනාකමින් අපිට ලැබෙන දේ තමයි ඒ වටිනාකම ලැබෙන්නේ පින්නත් මේ සජ්ජායනාවේ ඒ සජ්ජායනාව එක්ක අපේ సంతානවල ඇතිවන්නා වූ චේතනාවක් තිබිය යුතුයි. දැන් රතන සූත්‍ර දේශනාවේදී බුදුජාණන් වහන්සේ විශාලා මහනුවර පිරිසිදු කරනකොට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච සිතකින් තමයි මෙනෙහි කිරීම කරේ. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආනුභාවයෙන් කියලා. ඒතර අපි ළඟ තියෙන ගුණයන් එක තමයි මේ සත්‍යක්‍රියාව සිද්ධ වෙන්නේ. කර්මීය මෙත් සූත්‍රය කියන්නේ මහානුභාව සම්පන්න මහා බලගතු බුද්ධ වචනයක්. එතකොට ඒකට අපි කවදාකවත් නිග්‍රහ වෙන විදිහට කටයුතු කරන්න හොඳ නෑ. මේ වාගේ මේ වචන අතර තියෙන තේරුම හරිම ප්‍රබලයි. පළවෙනියෙන්ම කියන්නේ මේ වචන දැන් සක්කෝ කියන වචනයට එක සිංහල වචනකින් තේරුම හොයන්න බෑ. උජූච සූජූච කියන වචන දෙකට එක සිංහල වචනකින් තේරුම හොයන්න බෑ. ඒතර පළවෙනියෙන් අවධාරණය කරලා කියන්න ඕනේ මේවා වෙනත් භාෂාවකින් සජ්ජායනා කිරීම සුදුසු නෑ. හරි හැබැයි ඔතන ප්‍රශ්නේ උනේ මේකයි. අපේ කට්ටියකින් වැරද්ද හින්දා ඒක ඔක්කොම වෙන්නේ. උරුමය රැකෙන්නේ නැති විදිහ මම කියන්නේ. උරුමය රැකගන්න ඕන රැකගන්න ඕන මේවා දැනගත්තාම තමයි උරුමය රැකගන්න පුළුවන් වෙන්නේ. මම මේක මේ ඕනම දෙයක නොවෙනස්ව පවතින නියතියක් තියෙන්න ඕනේ. ඒ නියතිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්ණීය සූත්‍රය. ඒක සත්‍යයන ස්වරූපයෙන් මේ සත්‍යයන කරන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න මම මේ කාටවත් දොස් කියනවා නෙවෙයි අත කතා කරනවා. හරි ඇයි උරුමය රැකගත යුතු නිසා ඒකයි අපි මේ වගේ වැඩසටහනක මේ වගේ මාතෘකාවක් සාකච්ඡා කරන්නේ වටිනාකම තේරුම් ගන්න ඕනේ ඒක පටල ගන්නවා අපි කරන්නේ මොකක්ද දන්නවද මම කාරුණික ඉල්ලීමක් කරන හැම කෙනෙකුටම ඉදිරියේ අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා හරි මේ වැඩසටහන් තුලින් සහ රටතොට පිළිබඳව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා මේ තැන්වලදී ભેද පින්න වෙන්න එපා කියලායි මතක් කරන්නේ මේ කතා කිරීම වලදී අපි කතා කරන්නේ වැරද්ද નિවරද කර ගැනීම සඳහා මිසක්කා කාටවත් පහර ගහන්නවක්වත් එක් පිරිසක් තවත් පිරිසක් විදිහට අපි යන කොටා ගන්න මේකට ප්‍රතිඋත්තර ලබා ගන්න මෙනු සටනට හරි මගෙත් ඉන්නවා පිරිසක් අපි බලාගමු ඔහෙන් මොකක් හරි කියන්නකෝ මමත් අනිත් පැත්තට කියන්නම්කෝ එහෙම නෙවෙයි එහෙම වුණොත් වෙන්නේ මොකද්ද බෞද්ධයා තවදුරටත් විශාල පරිහානියකට පත් වෙන එක. අපිට තියෙනවා ත්‍රිපිටකයක්. අපිට තියෙනවා තවත් නොයෙකුත් නිර්දේශිත බෞද්ධ ග්‍රන්ථ. මේ තියෙන ධර්මයන් තුල ඉඳගෙන තමයි අපි අපේ අර්ථ දැක්වීම සිද්ධ කර යුත්තේ. ඒ අර්ථ දැක්වීම ඒ නමින් සිද්ධ නොකළ යුතුයි. හරි. ඒ මොකද තනියම අර්ථ දැක්වීම සිද්ධ කිරීම එක්කෙනෙක් මම කියන්න හදන්නේ මම මගේ අර්ථ දැක්වීම සිද්ධ කරනවා මේ පොතක් විදිහටම නැවතම සංයුත්ත නිකාය කියලා. හරිද? එතකොට එතන මජ්ක්‍ධිම නිකාය කියලා මජ්ක්‍ධිම නිකායේ මූල 50 මම ලියනවා අලුතෙන්. හරිද? ඒක මම ලියලා මම මොකද කරන්නේ? අර මූල 50ක පොත වගේම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍ර ටික තියෙන පොත් සූත්‍ර 50 තියෙන මේ පොත වගේම පාටින් වගේම පිටකවරකින් ඒ වගේම පොතක් මජ්ක්‍ධිම නිකායේ මූල 50 කියන නමින්ම ඉදිරිපත් කරලා තියෙනවා. අනාගත පරපුර මොකද කරන්නේ? මම ඒක බොහෝ විද්වත් අයගේ අදහස් විමසන්නේ නැතුව මගේ තනි මතයට ඇලියලා තියෙන්නේ. මොකද වෙන්නේ? වෙනසක් වෙලා තිබ්බොත් මගේ දෙවෙනියා ආශරයක් ලියනවා. හරි. ඒ දෙවෙනියාගේ දෙවෙනියා නේද ආශරය ලියනවා. එන්නේ මොකද වෙන්නේ? වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ගිහලා පරිහානියට පත් වෙනවා. එතකොට එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ පරිහානියටපත් වෙලා මේක විකෘති වෙලා යනවා. ඒතර මේක වළක්වා ගැනීමට අපි හැමදාම කරන්න ඕනේ මොකද්ද? ස්ථීර නියදියා තියාගන්න එක. හරිද? දැන් ඕක මේ පොඩි මූල ධර්මයන්නේ. දැන් අපි හිතමුකෝ මොනවා හරි නිෂ්පාදනයක් කරද්දී අච්චුවක් හදාගන්න අපි අච්චුව කියලා කියනකො. දැන් සාම්පලයක් තියාගන්නවානේ. දැන් ඔන්න අපි හිතමුකෝ මේ කොලයක් ගන්නට කපා ගන්න කියලා. හරි අපි මෙන්න මේ ගන්නට කපන්න කියලා කොලයක් දෙනවා. එතකොට ඒ කොලේ තියාගෙන ඒ කොලේ ගානට එක කොලයක් කපලා ඒ කපපු කොලේකින් තමයි නේද අනිත් ඒවා නැත්තම් හැම කෙනෙක්ම අර කොලේ තියලා කපන්න ගියොත් අරකින් චූට්ටක් කැපෙනවා අරකින් චූට්ටක් කැපෙනවා චූට්ටක් කැපෙනවා අන්තිමට අන්තිමට වල ලොකු වෙනසක් වෙලා නේද මේකට හරි ලස්සන පරීක්ෂණ කරන ඔය සමහර අය එක එක ඔය මේ පොඩි පොඩි සමාජ ආයතන වල නොයෙකුත් දේවල් තියෙද්දි මේ විකෘති වීම කොච්චරද කියලා පෙන්වන්න ගවේෂණය කරද්දී අකුරු 10ක විතර වාක්‍යයක් මෙතන කොනයක ඉන්න කෙනෙකුට කියනවා. මතක තියාගන්න ඊළඟ කෙනාට කියන්න කියලා. එයාට කියනවා ඊළඟ කෙනාට කියන්න කියලා. එයාට කියනවා ඊළඟ කෙනාට කියන්න කියලා. කාටවත් ඇහෙන්න තියෙන්නේ. මේ විදිහට මෙතනින් පටන් ගත්ත වාක්‍ය අර එහා කෙළවලට යනකොට සම්පූර්ණයෙන් ලොකු වෙනසක් වෙනසක් වෙලා. එතකොට අන්න ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. හැබැයි අපි මේ ඉස්සෙල්ලාම කියලා දුන්න කෙනාටම කියන අර ඔක්කොටම කියන්න කියලා. විතරම නියතියක් තියාගෙන නිවැරදිව නේද? එහෙම වුණොත් එහෙම අර අන්තිම කෙනාට වෙනස් වෙන්නේ බොහොම අන්තිම කෙනා අතර යන්නේ බොහොම අඩු වෙනසක් එක්ක. එහෙනම් අපි ඉස්සරහා ඉස්සෙල්ලා තියාගන්න ඕනේ නියතියක් හරියට. එතකොට දැන් පරිහානිය සිද්ධ වෙන හැටි තේරෙනවද එහෙනම්? අපිට පින්නත් අයිතියක් නැහැ. අපි කැමති කැමති විදිහට මේක අත දක්වලා මේකයි කියලා කියන්න අයිතියක් නැහැ. දැන් අවුරුදු 2500ක කාලයක් තිස්සේ මේ වෙනකන් ආපු ධර්මයක් තියෙනවා. හරි මේ වෙනකන් ආපු ධර්මයක් අපිට තියෙනවා. එතකොට මේ වෙනකන් ආපු ධර්මයේ තුලින් තමයි මේ මේ කාලෙදි කවුරු හරි අත දක්වනවා නම් තමන් අවබෝධ කරලා නම් අවබෝධ කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද ස්වයං අවබෝධයක් ඇති වෙන්න විදිහක් නැහැ කෙනෙකුට එහෙමනම් එයා පසේ බුදු කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් මේ වෙනකන් ආපු දේවල් වලින් තමන් යම් දෙයක් අවබෝධ කරගෙන ඒ වාට තාක්ෂණික විද්‍යාව ආදී විද්‍යාවන් එකතු කරලා වෙනස් කරලා නොයෙකුත් ආකාරයේ තමන්ට කැමති විදිහට තියෙන අනවබෝධයේ හේතුවෙන් ඒවා වෙනස් කරනකොට ලොකු පාපයන් සිද්ධ කරගන්නවා. හරිද? අන්න ඒකින්ද පළවෙනියෙන්ම අපි මතක් කරන්නේ සත්‍යයනා ස්වરૂපයෙන් තියෙන කර්මීයමිත සූත්‍රය තුල තියෙන වචන ඒ වචනෙට සිංහල භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් බුදුරජාණන් වහන්සේ පෙළගස්සපු වචන වලට වෙනත් වෙන සූත්‍රයක් සූත්‍රයක් සත්‍යයනාකාරයෙන් සකස් වෙන විදිහ නෑ හැමෝත් ඒකේ අර්ථය තරම් තේරුමක් වෙන්නේ නෑ එන්නේ එන්නේ එක වෙනස් වෙන හැමෝත් එහෙම එහෙම නෙවෙයි පාලි කර්ණීයමිත සූත්‍රයේ තබාගෙන නියදියක් විදිහට එහි අර්ථය සහිතව සජ්ජායනා කරනවා. අර එක අතකින් බලනකොට ඔය ඔය කතාවට මම මේ කියන්න උත්සාහ කරේ ඒක හරිය කතකින් ඒක එහෙම වුණේ අපි පාලි තේරුම චුට්ටක්වත් දැනගෙන දැනගන්න නැතුව කටයුතු කරන නිසාවෙන් තමයි අර විදිහට කවි හදන්න පටන් ගන්න ලක්තිය. පළමුව යුත්තේ බෞද්ධයා ඔබ මේක භාවිතා කරන්න මහලකම අමාරු දෙන්නේ නෙවෙයි. එතන pāli භාෂාව සහ සිංහල භාෂාව අතර තියෙන එක්තරා දැන් සක්කෝ වොන් සක්්‍යතාවය මතක තියාගන්න පහසු යන්තම් තේරුම් ගත්තා ටිකක් හරි තේරුමක් තියෙනවා කරණීය මත් කුසලේන යන්තං සන්තම් පදං ඒ සාන්ත වූ නිර්වාණ පදයට අபிසමෙච්ච ළඟා වීම සඳහා උදා කර ගැනීම සඳහා කරණීය මත් කුසලේන කල යුතු කරණීය කල යුතු අර්ථවත් කුසලය. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ක උජූච සූජූචක ඍජු බව වඩා ඍජු බව මතක හිටිනවද නැද්ද? නේද? සුවච කියන්නේ සුවච බවයි. කීකර බව. අපි අපේ භාෂාවේ කාලයක ඉඳලා මේ pāli වචන සහ සිංහල වචන අතරේ මතක තියාගන්න පහසු එක්තරා ආభాෂයක් තියෙනවා. ඒකින්ද මම සරලව කියන්නේ හැමෝම උත්සාහ කරන්න ඕනේ පාලි ගාතාව කියද්දී සිංහල තේරුම තමන්ගේ මනසට නැగిලා එන විදිහට පළවෙනියෙන්ම සකස් කරගන්න ඕන. අපි දවස් කීපයක් හරි කර්ණීය සූත්‍රය ගැන සාකච්ඡා කරනවා සෙන්සර් දවස් ටිකේ. මොකද මේ උරුමය තේරුම් ගන්න එකක් එකක් හරි හරි තේරුම් ගන්න අපි නිදහසේ කතා කරගෙන යන කාලය ඉවර වෙනකොට ඉවර වෙන්නේ නැත. මම අරමුණු කරන්නේ නැහැ පැයකින් නැති ඉවර කරන්න. එතන මම ලේසි. මොකද අවශ්‍ය කාරණා ටික කතා කරන්න වෙනවා. නවත්තපු තැනින් ඊළඟ සෙන්තරාදව ආරම්භ කරන්න පුළුවන් අපිට. නේද? හොඳයි. දැන් එතකොට පළවෙනි දේ මොකද්ද? සිංහල තේරුම. දැන් සිංහල තේරුම හොයාගන්නේ කොහෙන්ද? අපේ දහම් පාසල් පොතෙන් හොයාගත්තා හැකි. නේද? මතක තියාගන්න ඕනේ අපින්වත් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ධර්ම අවබෝධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි අහන ධර්මය මතක තියාගන්නම ඕනේ කටපාඩම් කරන්න ඕන අපේ කට්ටිය කටපාඩම් කරන්නෙම නැහැ. කලින් මේ සූත්‍රේ පාඩම්. ඇයි කියෝලා කියෝලා කියෝලා කියලා කියලා මම බය කියවන්නේ. ඒවල ඒවල කියුණා නේ මම මේ ගෙදරට නිකන් අමනුෂ දෝෂයක් වගේ තියෙනකොට ඔන්න කට්ටිය කියනවා නේද? හැන්දාවට හැන්දාවට හැමදාම කර්ණිමේ සූත්‍රය කියලා ඉවර වෙලා මේ කහ වතුර ටිකක් කියලා ඕක බයට කියවන්නේ. ජීවත් වෙන්න බය වෙනකොට කටපාඩම් කරන්න පුළුවන්. හරි. ජීවත් වෙන්න බයට වැඩිය සසර බය දැනුණා නම් ඔයිට වැඩිය දේවල් කරගන්නවා. ඒකින්ද ඕනම සත්‍යයනාවකදී අපේ පින්නන්නේ නිවන් දැකීමට ඔය සත්‍යයනාව කියන එක නිවන් දකින්නත් හේතු වෙන කුසලයක් උපදින අවස්ථාවක්. මාර්ග හිතක් උපදින්න පුළුවන් අවස්ථාවක්. ඒකට කියන නිවන් දොරටුවක් කියලා. හරි ධර්ම ශ්‍රවණය සහ ධර්ම දේශනාව වගේම සත්‍යයනාව. හරි. එහෙනම් මේ සත්‍යයනාව අර්ථාන්විත කරගන්න ඕනේ. මට උරුම වෙලා තියෙන දේ මොකද්ද කියලා දැනගන්න. හිතෙන්න. ඒක අර්ථාන්විත කරගන්න ඕනේ. එහෙනම් අදම මොකද කරන්නේ? ඕක කල් දාන්න බෑ. දැන් 9 වෙනකොට ධර්ම දේශනාව ඉවරයිනේ. නේද? ඉවර වෙච්ච ගමන් ආය කල්ලා දාන්න එපා. ගන්න පිළිත් පොත. හරි ඉක්මනටම ගන්න. අරගෙන මේකේ සිංහල තේරුම් ටික පොඩ්ඩක් බලා ගන්න. බලාගෙන ගෙදර වැඩ කරන ගමන් හරි කමන්නේ මූණ මූණ මූණ මූණ අරක නැවත නැවත මතක් කරන්න. මතකද සක්කෝ කියන්නේ මොකද්ද? උද්දෝෂ කියන්නේ මොකද්ද? සුවත කියන්නේ මොකද්ද? අප්පකිච්ච කියන්නේ මොකද්ද? ඉතින් ඔය මතක් කර කර පොඩ්ඩක් මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ. මේක කරන්න පුළුවන් හින්දා. මේ ඔය කුසියේ පොඩ්ඩක් වචන ටික ගහගන්න ඔය කටපාඩම් කරගන්න ඕන ටික පොඩ්ඩක්. දැන් අද දවසේ පාඩම් කරන ගමන් නැත්නම් වාහනයක යන ගමන් මේ මොනවද? වෙන ගමන්. හ්ම් වාහනයක යන ගමන්. මොකද කරන්නේ? මතක් කරනවා. හරි ඉක්මනට බලන්න මේ වැඩ කරන ගමන් මතක් කරනවා. අපවිත කියන්නේ මොකද්ද? මතක නැහැ. මතක ඉක්මනට බලනවා සර. හරි. ඉතින් මේ විදිහට මේ ગાථා මේ මේක අපි මේ වටින වැඩක ආරම්භයක් තමන්ගේ නිවසේ තමන්ට පහසු තැනක මේක එල්ලා නිකන් එල්ලා කියන්නේ වෙන කෙනාට පේන්න එල්ලා කියන්නේ නෙවෙයි. නේද? මේක ප්‍රදර්ශනය කරගන්න නැත්නම් පුංචි කොල කෑල්ලක තියාගෙන අතේ තියාගන්න වැඩ කරන ගමන් මේ දැන් කටපාඩම් වෙලා තියෙන කර්ණිමෙත් සූත්‍රය මොකද කරන්න ඕනේ සිංහල තේරුම ඒ වචනවල ඒ ගාථාවේ ඒ ගාථාවේ හැර සිංහල තේරුම තමන්ගේ මනසින් එන විදිහට ඉස්සලා හටගන්න කරගන්න. ඒකට කියන්නේ මොකක් කියලාද? වචසා ಪರಿචිතා කියලා. සුතා තතා වචසා ಪರಿචිතා කියලා. මේක කරලා මේ තේරුමත් එක්ක මේක තේරුම් අරගෙන හැන්දෑවේ කර්ණිමෙත් සූත්‍රයේ බුද්ධ වන්දනාවේදී කියනකොට බලන්න. කොතර වෙනසක් වෙනවද කියලා. හරි. එතකොට තේරෙයි අපි මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන්නේ මොකක් වගේද අපි ගිය සතියේ කතා කරා හන්දයාට හම්බෙච්ච මැනික වගේ කිසි වෙනසක් නැහැ ඒක පෝරුවට ඉස්සලා සෝත්‍ර කියවන්නේ ආන් ඒ වගේ තමයි ඒ පෝරු නැගින සෝත්‍ර කියවනෝනේ සෝත්‍රද මොකක්ද එකක් කියන්නේ ඒකට නේද එන්න එහෙම තමයි අපි මේක කියවන මොනවා කියවනවද හරි නරසීහ ගාතවල තේරුම් ටික දන්නවනම් අපේ දරුවෝ කොච්චර වටිනාකම තේරෙනවද මේක ඒක නම් දරුවෝනේ ඉතින් කවන්නේ බඩගින්නේ නේ කියවන්න උනේ ඉස්සරත් අපිටත් එහෙම නේද පාසල් ඇරලා මේක ඉක්මනට ඉක්මනට කියවලා කියවලා දාලා දුවගෙන එන්නයි හදන්නේ ඒක දරුවෝනේ මේ මේ ලොකු අය ලොකු අය වුණාම නිකන් ලොක්කෝ වෙනවා ලොක්කියෝ වෙනවා නේද? කිසිම ඔළුවක් නැත්තම් අර විදිහට තමයි කතා කරන්න වෙන්නේ. මම නිකම්ම ඇත්තටම ලොකු කෙනෙක් වෙනවද? නේද? වැදගත් කෙනෙක් වෙනවද? ඔළුවෙන් වැඩ කරන නුවණ තියෙන කෙනෙක් වෙනවද? නැත්තම් නිකම්ම ලෝකෙක් ලොක්කියක් වෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. හ්ම්. හොඳයි. බලන්න දැන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මේකේ තියෙනවා කාරණා වගේක් කර්ණිමේ සූත්‍රයේ තියෙන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන ගුණාංග කියලායි. නිවන් දැකීම සඳහා කළ යුතු දේ කියලා. එහෙනම් හැමදාම දවසකට එක සැරයක් අපි නිවන් දකින්න කරන්න ඕන දේ පිළිබඳ නේද? සත්‍යයනාවක් කරනවා මතක් කිරීමක් කරනවා. කෝ දැන් එහෙම එකක් අපි අසින් වෙනවා ඈ. අපි හද කන්නේ මේ සූත්‍රය කියලා. හරි කියලා අත්සන උදාහරණය තමයි අර මැනික පෑගෙන අන්ධයා වගේ කියලා. මැනිකක් පෑගෙන අන්ධයාට මේ මැනිකේ වටිනාකම දැනෙන්නේ වෙනගල් පෑගෙන කොටත් මැනික් පෑගෙන කොටත් එකම විදිහයි. ළඟින්ම ගිහින් මැනිකක් ළඟින්ම අන්ධයා ගියා. පාගගෙනම ගියා. ඒ වගේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන තිබිලා ඒ ධර්මය අපිට සත්‍යයනා කරන්න හැරි ලැබිලා. අපේ මේ දිවෙන් මේ තොල් දෙක පාවිච්චි කරලා අපේ මනසිකාරයෙන් අර කර්ණීය සූත්‍රය කියනවා. හැබැයි එහි තියෙන අර්ථය කිසිම දෙයක් හොයන්නේ නැතුව අපරාධයක්. හරි. ලොකු අපරාධයක් ඒක. මොකද මේ බලන්න ලැබිලා තියෙන උරුමය මොකද්ද කියලා. මේකේ තියෙනවා ඒ නිවන් දැකීමට අවශ්‍ය කරන ගුණාංග. ඊට පස්සේ තියෙනවා මෛත්‍රිය වඩන විදිහක්. ඊට පස්සේ මේකේ අන්තිමට කියනවා දිට්ඨිං චනුකවබ්බ සීලවා දර්ශනයෙන් සම්පන්න කරලා දර්ශන භූමියටපත් වෙන්න ඕනේ කියලා ඒ ගැන ඒ ටික අපි සාකච්ඡා කරනවා. නමුත් අපේ පින්නත් මේ මෙහි තියෙන වටිනම කාරණාවල් මොනවද කියලා අපි සුට්ටක් විස්තර කරගමු නිවන් දකින්න ඕන කරන. හරි. පළවෙනි එක තමයි සක්කෝ කියන ගුණය ගත්තහම ඒක දක්ෂතාවය පිළිබඳව සක්්‍යතාවය සකසුරුවම් බව හාත්පසින් වටකුරු කරගෙන යම් වැඩක් කරන්න පුළුවන් ස්වභාවය. හරි. ඇයි මෙහෙම ගුණයන් නිවන් දකින්න? මම මෙහෙම කියනවා. තමන්ගේ කාමරේ ඉතා පිළිවෙලට තියාගන්න එක ලේසිද? ඒකට සංවිධානාත්මක වැඩ පිළිවෙලක් තියෙන්න ඕනද නැද්ද? මොකද්ද? පෑනක කොපුවක් ගලවපුවාම ඒ වෙලාවේ මේක අනිත් ඒ වෙලාවේ වැඩේ ඉවර වෙච්ච ගමන් નિયમિત තැන ඒක ඒක ඒ කොපියේ රඳවලා නැවත වාරයක් નિયમિત තැන තියන්න. ඒ වෙලාවෙම ලොකු වෙලාවක් යනවද? අපි අතරම වැඩ කරපුවම මොකද කරන්නේ? ඒ ඔක්කොම පස්සේ කාට හරි මොනවා ලියලා දෙන්න උනා නම් ඒ ඔක්කොම පස්සේ හරි ඇත්තටම මම අපේ අම්මා කෙනෙකුට යෝජනා කරනවා පුළුවන් නම් මේ වැඩේ කරන්න කියලා. කුස්සිය මේක හරිම මේ බලන්න මම මේ කියන්නේ ලොකු වෙනසක් දැනේ ජීවිතේට හරිද? කුස්සියේ හැම බඩුවක්ම ස්ථානගත කරන්න. හරිද? අනවශ්‍ය බඩු ඔක්කොම අනවශ්‍ය ඒවා ඔක්කොම අයින් කරන්න. හරියටම හැම අත්‍යවශ්‍ය දෙයක්ම ලේබල් කරන්න. හරිද? ඒ කරලා එක දවසක් උයන්ද බලන්න ඒ ගත්ත දේ ඒ වෙලාවෙ එතනින් තියලා ඒක පුංචි ඒකාග්‍රතාවයක් උපදින සහ මං කියන හින්දා කරලා බලන්න ඊළඟ ඊළඟ ඉවීමේ ක්‍රියාව එනකම් පුදුම ආසාවක් වෙනවා ඒ විදිහට වැඩ කරන්න. හරි ඊළඟ ඊළඟට දැන් අද උදේ නම් ඉන්නේ රැට උයන්ද එන වෙලාව කොයි වෙලාවෙද එන්නේ වගේ අදහසක් එන්න පටන් ගන්නවා. ජීවිතේ ගත කරන හැම වෙලාවකම අන්න ඒ විදිහට ක්‍රමානුකූලව හැම පොඩි තැනකම මේක ගණන් ගන්න නැතුව ඉන්න කාරණාවක් නෙවෙයි. මම කියන එක බොහොම අමාරු වැඩක්. ඒක ලොකු සිහියකින් සිහිය කියන ගුණාංගය අපි පුරුදු පුහුණු කරන්න ඕන එකක්. තමන් කරන වැඩ පිළිබඳ සිහිය කියන්නේ පොල් ගන්නකොට පොල් ගන්නවා පොල් ගන්නවා පොල් ගන්නවා කියලා ගන්න එක නෙවෙයි. එක සිහිය හොඳ සිහියක් තමයි මම හැම වෙලේම ක්‍රමානුකූලව පිරිසිදුව වැඩ කටයුතු කරනවා. තැම්පත්ත. හරි. වේගෙන් වැඩ කරන්න පුරුදු වෙයි ඊට පස්සේ අර හැම දෙයක්ම හැම දෙයක්ම හරියටම හරියටම හරි තැන. හරි. ගිනි පෙට්ටිය තියන්නේ නිවිශේෂ තැනක් තියෙනවා ඔෆිසෙකේ. හරි. හැම එකක්ම තියන්න නියමිත තැනක් තියෙනවා. ඊළඟට ඒ අතරතුරේ මේ වේගවත් වැඩ කරන මේ මෞතුමිය පෑනකුයි කොලේකුයි කුසිය තියාගෙන ඉන්නේ. ඒක එල්ලලා තියෙන එක තැනක බොහෝ තැන්වල තියෙනවා මම දන්නවා. අඩුපාඩුයි කියලා තේරෙනකොට ඒ බඩු ලයිස්ට් ඉක්මනට ඒක දිහා එල්ලලා තියෙන දැන් ගේන්න තියෙන ඒවා. හරියම ලස්සන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක්. හරි. මොකද කරන්නේ? එතන සතියකට සැරයක් ගෙන බඩු ටික ඔක්කොම ගෙනත් දානවා. වේගවත්ව තමන්ගේ ඒ ගෙනල්ලා ඒ වෙලාවේ මේවා අදාළ තැන්වල මේකට ඊළඟ දරුවෝ මොනවාරි හැදි කරලා තියෙනවා ඉක්මනට ඒවා පිරිසු කරනවා. අනිත් අය ගැන කල්පනා කර කර මේ වේදනාව විඳින්න ඉන්න වෙලාවක් නෑ යාට. හරි ඒකත් වැඩ කරපු මේ අම්මා මොකද කරන්නේ? සමහර හැකියාවටත් ගිලෙනවා. හරි. හැකියාවට ගිලවලා පෙරලි පෙරලි හරි වැතිරි වැතිරි හරි පුටුව ගිඳගෙන හරි අනේ අම්මේ මට හරි අමාරුයි. මේ දන්නවද කිය කිය මේ ඔය එහාට මෙහාට වෙවි ඉන්න නේද? චරිතය උපාසිකා චරිතය නෙවෙයි. ඒ වගේම ගෙදර ඇවිල්ලා නේද කණුකුණු ගාලා එක එක ඒවට පුපුර පුපුර ඉන්න චරිතය උපාසක චරිතය නෙවෙයි. උපාසකයා උපාසිකාව කියලා කියන්නේ මහා පුදුම ගුණාංගයෙන් යුතු මම මෙන්න මේ වගේ කියන කෙනෙක්. මේක අපිට ලැබෙන්නේ කොහෙන්ද? කර්ණීය සූත්‍රයෙන්. මම මේ කියන ටික ඔක්කොම මතක් වෙන්න ඕන කර්ණීය සූත්‍රය දවසකට එක සැරයක් අධ්‍යයනය කරද්දී. සක්කෝ කියන වචනේ කියනකොටම දැන් මම කියන කරක් නිකන් හැඟීමක් ආවනේ ඒ වගේ නිකන් කාර්යයක් තමයි කාට හරි බලාගෙන ඉන්න ආස ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට වැඩ ටික කරගන්න. මෙන්න මේ ඉක්මනට ඉක්මනට වැඩ ටිකක් කරනවා ගිහිල්ලා මෙන්න බලනවා භාවනාත් කරනවා. හරි ටිකක් වෙලා භාවනාත් කරලා මෙන්න ගිහිල්ලා ළමයින්ගේ වැඩ ටිකක් බලනවා. හරි. ඉතින් ආච්චියම්මෙක් වෙන්න පුළුවන්. නේද? හ්ම්. එතකොට බලනකොට මෙයාගේ කාමරේ ගිහිල්ලා බලනකොට හරිම පිරිසුදුයි. මම ඉක්මනට ඉක්මනට වැඩ ටිකක් හොල ගන්නවා. මෙයා හැම දෙයක්ම පිරිසුදු කරගෙන හැන්දෑවට වෙලාවට බලනකොට මෙන්න නිදි හරියට වෙලාවට. <laughs> මේ පාන්දර නැගිටලා අනිත් අය හැරෙනකොට එයා ඇවිදිනවා. අනිත් අය ඇවිදිනකොට එයා දුවනවා. නේද? හ්ම් ඒ වගේ හිතන්නවත් බැරි තරම් ලස්සන ජීවිතයක් හරීම සංවිධානාත්මකයි. හරිද? ඒ වගේ අයට ලෙඩ නැහැ. හිත පිරිසුදුයි. හරි? ඒ වගේ අය හරීම කිසිම දෙයකට සැලෙන ගතිය නැහැ. ඉතින් ඒ ඒ හැම පැත්තකින්ම සංවිධානය වෙච්ච චරිතයකට මහ පුදු අභිමානයක් තියෙනවා. තැන් තැන් වල වැටි වැටි නෑ. හරි අපි මේක අපි පුරුදුනේ ඇත්තටම මේ සංකල්ප වැරදියට භාවිතා කරන්න පුරුදුනේ පාසල් යන කාලෙමයි. කාගේ තුමනාවක් තිබුණා අපිට ආපු සංකල්ප වල අපිට කාටවත් තුමනාවක් තිබුණා ඕෆ් පීරියඩ් එකක් යනකම්. නේද? කොයි වෙලාවෙද එහෙම එකක් එන්නේ මොකටද? නිකන් ඉන්න. නේද? නිකන් ඉඳීමෙන් සතුට ඇති වුණා අපිට. නිකන් ඉඳලා සතුට ඇති වෙන්න පුරුදු වුණා අපි જાතියක් විදිහට. අපිට උරුම වෙලා තියෙන කර්මයේ සූත්‍රයේ තියෙන දේවල් බැලුවේ නෑ. හරි. හැම දෙයක්ම කළමනාකරණය කරගැනීමේ වැඩපිළිවෙල කොච්චර අවශ්‍යද කියලා කියනවා නම් අපි පින්නත් මං කාලය ගතතර කමන්නේ මේ වගේ දේවල් කතා කරන්න. කර්ම මේ සූත්‍රයේ විස්තර කරන්න නෙමෙයි මට ඕන කරන්නේ. ඉන් අපිට ලැබිලා තියෙන උරුමය ගැන කතා කරන්න විතරයි. හරි. මේ වයින් අපිට ලැබිලා තියෙන වටිනාකම භාවිතයට ගත්තේ නෑ කියලා කියන්නේ මම ඒකයි. යම් විදිහකින් අපි හිතලා බලන්න මේකෙන් පුරුදු වෙන සකසුරුවම මොන වචනයකින්ද සකසුරුවම කියලානේ සකසුරුවම් ස්වභාවය කෙනෙක්ගේ. තියෙන ඇඳුමක් අදිද්දි පවා තියෙන්න ඕනක බුදුරජාණන් වහන්සේ අපිට සක්කෝ කියන ගුණයේදී අර්ථ දක්වා තියෙන සිවුර පොරවන විදිහ පවා වාඩි වෙන විදිහ පවා වෙන එකක් තියා ළඟ ඉන්න අයව ආශ්‍රය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග සුහදව වාසය කරන්න පවා දක්ෂ වෙන්න ඕනේ. ඒකත් ඇත්තටම සක්කෝ කියන ගුණයේ තියෙන කලමනාකරණය කියන එක. හරිද? ඔය ජපානයෙන් අපිට ලැබිලා තියෙන හොඳ දායාදයක් තියෙනවානේ. උපායන සංස්ථාව. ද නෑ මොකද්ද? S5 කියන සංකල්පය. සක්කෝ කියන වචනේ ඇතුළේ ටික ඔක්කොම ඔක්කොම තියෙනවා. හරි? එක වචනයක් ඇතුළේ තියෙන ටික ඔක්කොම. එතකොට අපේ නිවස සක්කෝ ගුණයෙන් යුක්තව සකස් කරගත යුත්තේ ඇයි සකසුරුවම්ම සකස් කරගත යුත්තේ ඇයි ඒක නිවන් දකින්න හේතු වෙන කාරණාව. මොකද්ද ඒ? මොකද්ද ඒ? පොඩ්ඩක් හිතලා බලන්න නිවන් දකින්න ඕන කාරණාවක් කියලා කියන්නේ මේ මේ මම කාමරේ පිළිවෙලට තියාගන්නයි යන්නේ දැන් අද ඉඳලා. මම හරි හරි තැනින් පෑන තියලා ආවා හරි තැනින් පොත තියලා ආවා හරි තැනින් හැමදේම තියලා තියෙන්නේ දැන්. මම යනකොට මේවා දුවලාද? පෑර තනියම දුවනවද? නෑ. එහෙනම් දුවන්නේ නැති බඩු ටිකක් මට නේද මගේ පැත්තෙන් එකතන තියාගන්න පහසු වෙන්න ඕනද නැද්ද? පින්නත් නේ දුවන බඩු තිබ්බොත් එහාට මෙහාට දුවන බඩු තියෙනවා. හැබැයි ඒ වාට අපි වැඩ පිළිවෙලක් හදුවොත් එහෙම දුවන්නේ නැහැ. වෙන මොකක් හරි වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. අන්න ඒ වගේ අපේ හිත තුළ තියෙන අකුසල් කියන ඒවා අපි එකතනින් හිතු කිව්වට ඉන්නේ ඉන්නේ නැහැ. හරිද? කවදා හරි දවසක තමන්ම තමන්ගේ අකුසලයන් තෝරගෙන ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ කුසලයන් හදාගෙන හාත්පසින්ම කිසිම අකුසලයකට එන්න දෙන්නේ නැතුව එක තැනකට ප්‍රවේශමින් සියලු අකුසල් දුරු කරන වැඩපිළිවෙල භාවිතා කරමින් එක එක එක එක භයානක උදුරු හැම පැත්තකින්ම එනකොට අකුසල් වලින් ඒවා මැඩපාත්වමින් හිමින් සැරේ කිසිම අර එකදු වැරද්දක්වත් එක එකම පොඩි අතපසු වීමක්වත් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව ආත්පසින්ම වටකුරු කරලා එක කුසල ආරම්භණයක හිත හෙල්ලෙන දැවෙන බොහෝම සංචලව තියෙන මේ හිත එක කුසල ආරම්භණයක නවත්වා ගන්න දක්ෂකම තියෙන්න ඕනද නැද්ද? කොච්චර ලොකු දක්ෂකමක් තියෙනවද? එහෙම දක්ෂ තැනකට තමන්ගේ නිවස හෝ කාමරය හෝ තමන්ගේ වැඩ ටික හෝ සකසුරුවම වටකුරු කරලා සකස් කරගැනීමේ දක්ෂතාවය වඩා වැඩි දක්ෂතාවයක් අතන තියෙන්නේ. එහෙනම් මේකෙන් ඒ සඳහා පුහුණුවක් ලැබෙනවද නැද්ද? නේද? එහෙම නැත්නම් මොකද වෙන්නේ? සක්කෝ කියන වචනයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිවිරුද්ධ වචනයක් විදිහට කියන්න පුළුවන් දැනට භාවිතා වෙන කාටත් තේරෙන එකක් මම කියන්නම්. අර කියන්නේ මේ අනාව ගන්නවා කියන්නේ නේද පොඩ්ඩක් හා ඔක්කොම ඔක්කොම අනා ගන්නවා කියන්නේ ඔන්න ඔක අනිත් පැත්ත තමයි නේද බලන්න දැන් සමහරවිට අපි දාන දාන ගෙවල් වලට යනවා දාන ගෙවල් වලට යනකොට මොකද වෙලා තියෙන්නේ අයියෝ කෑ ගහනවා ඈතට හාමුදුරුවෝ වඩිනෝ පාවඩේ ගේන්නෝ කියලා කෑ ගහනවා <laughs> හරිද අර පැත්තේ කොහොමද අපි හිතේ තියාගෙන බයිනවා සමහර අය සමහර අයට ඔව් මෙතන මම දැන් කීවතාවක් කිව්වද මේ වතුර වේසම ගේන්න කියලා කොච්චර කිව්වද දැන් මේ ස්වාමීන් වහන්සේ වඩනවා කියලා ගානනේ බයිනවා. <laughs> වතුර වේසම නැහැ කියලා බයිනවා. බලනකොට තුවා ආයේ නැහැ කකුල් පිට දාන්න. හරි මේක ගාල ගෝටයක් එළවලු මාකටයක් වගේ. හරිද? හරි ගිහින් බලනකොට උන බුද්ධ පූජාව හදාන්නේ ආරහෙට දුවනවා මෙහෙට දුවනවා මේ එහෙමයි. දන්නවද මම දැන් කියන්න ඕනේ නැහැ. අපේ කාර්යාලවලත් ඉන්නවද නැද්ද මේ වගේම අය? නේද? ගෙදරත් ඉන්නවද නැද්ද සමහර අය වගේ අය? ඔළුවත් හරියට පිර ගන්නෙ නැහැ. ඔක්කොම පටලගෙන ඉන්නේ. මේ ගුණය ගැන මම අපේ අපේ අයගෙන් අහන්න යන්නේ. තරුව කීප දෙනෙක් හදපු අම්මලාගෙන් මම හරියට මේක අහලා තියෙනවා. තාත්තලාගෙන්. පුංචි කාලෙම සමහර අය ඒ වගේ අපිලි වෙලයි. සමහර අය පිළිවෙලයි. ඒ අයගේ ජීවිත බලනකොට ඉස්සරහට එනකොටත් ඒ වගේමද නැද්ද? ඒ පුංචි කාලේ පිළිවෙලට චූටි කාලේ නිකන් පිළිවෙලයි වගේ දැනිච්ච ළමයි තමන්ගේ පොත් මේහෙත් පිළිවෙලට තියා ගන්නවා. පිළිවෙලක් නැහැ වගේ දැනෙන ළමයි තියාගන්නේ නේද? එයා කාර්යාලෙත් එනවා කාර්යාලයේ ඉන්න ওই වගේ හැම දෙයක්ම පටල ගන්න අයගේ ගෙවල් වලට ගිහිල්ලා බැලුවොත් කොහොමද? ගෙවලුත් ඒ වගේ. හරි. පින්නත් මේ කර්ණීයමිත සූත්‍රයේ තියෙන කාරණා ටික මට දැනෙන්නේ ඔන්නෝම. සසර එන බොහෝ දෝෂයන් වගේ ප්‍රබල. හරි? සසර එන ගොඩාක් වැරදි නිවන් දකින්න බාධා වෙන පුරුදු වගේක්. හරිද? නිවන් දකින්න බාධා වෙන පුරුදු වගේක්. ඇත්තට අපි කියන්නේ ජම්මගති කියලා. උපන් ගති කියලා කියන්නේ. අන්නේ උපතින් තියෙන ගති ටික වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. දැන් ඔක තියෙන තව එකක් මම නිකන් තක්ක ගුණය ගැන අපිට කතා කරනවා. නමුත් මම එකක් කියන්න. දැන් ඔය කියන අපි හිතමු අපකිච්ච කියන ගුණය. ස්වල්ප වූ කටයුතු ඇති. සමහර අය ස්වල්ප වූ කටයුතු කියන தත්ත්වය තියාගන්නවද? නැහැ. නේද? එතකොට නිපකෝෂ කියන ගතිය. නිපක කියන්නේ තැන්ට සුදුසු නුවණ කියන එක. එතකොට බොහෝ දිනාට ඒ තැන්ට සුදුසු නුවණ තියෙනවද? නෑ. නේද? ඒක නිකන් අර උපතින්ම තැන්ට සුදුසු නුවණ කියන උපතින්ම වගේ තියෙනවද නැද්ද ළමයි ගත්තොත් එහෙම? නේ? එහෙනම් මේ අපිට සසර වැරදිච්ච බොහෝ වැරදිච්ච තැන් ටිකක් තමයි මේ මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න සක්කෝ කියනකොට මතක් වුණා ඒ ඒ ඇහිච්ච ටිකමත් ඇහෙනකොට අපිට ආසයි ඒ වගේ ජීවත් වෙන්න නිකන් කාර්යයක් කරනවා බොහොම නේද කිසිම කිසිම කෙනෙක්ගේ දෙයක් ගැන කල්පනා කරන්නේ නැතුව ඔහේ පැත්ත වැටලා ඉන්නේ නැතුව තම තමන්ගේ වැඩ ටික යුතුයකම් ටික හරියටම කරලා අන්තිමට බලනකොට ඒ කට්ටිය යුතුයකම් ටිකක් ඔක්කොම කරලා හ්ම් සමහර අය ඉන්නවා පින්වත්නි තමන්ගේ මරණයටත් සල්ලි වෙන් කළා දරුවන්ට කියලා දීලා තියෙන්නේ. මෙන්න මගේ මරණය වියදම. ඒ මරණයට පස්සේ වෙන දෙයක් උන් දෙන්න නිකන් ඉඳ තිබ්බට. නෑ තමන්ගේ මරණයටත් මුදල් වෙන් කරලා මරණය සඳහා වියදම් කරන්න මුදල් වෙන් කළා ඉවරයි. හරි. ඉතින් ඒ වගේ චරිතයක් වෙන්න ඕනේ කියලා දැන් අපි අදිස්ථානයක් ගන්නවා. මම මේ වගේ වෙනවා. ඉතින් මොකද කරන්නේ දැන් එතකොට මගේ බොහෝ දේවල් මම පිරිසිදු කරලා පැටලෙන ඒවා අනවශ්‍ය ඒවා අයින් කරලා ක්‍රමානුකූල කරලා බෞද්ධ මුළුතැන්ගේ මුළුතැන්ගේ බෞද්ධයා බෞද්ධ කෙනෙක් භාවිතා කරන මුළුතැන්ගේ උපාසිකාවක්. සාලේ එහෙමයි. gedara බෞද්ධ gedara. බෞද්ධ ධර්මයට අනුව අපිට උරුම වෙලා තියෙනවා මේ හැම දෙයක්ම පිළිවෙලට තියාගන්න අනවශ්‍ය දේවල් අයින් කරලා බැහැර කරලා නේද පිරිසිදුව තියාගන්න ඊටාම ක්‍රමානුකූලව වැඩ කරන කෙනෙක් තමයි බෞද්ධ කෙනෙක් එන බෞද්ධ නිවසක් එහෙම වෙන්න ඕනේ හැමදේම ගිහින් බලනකොට ගිහින් බලනකොට හැම තැනක්ම හැම දෙයක්ම ක්‍රමානුකූලයි එතකොට බලන්න මෛත්‍රිය වඩන්න ලේසිද නැද්ද එහෙම කෙනාට හැමදේම පැටලෙනකොට කවුරු හරි ළඟට ඇවිල්ලා කතා කරත් මොකද නේද ඒකට ක්‍රමානුකූලව දැන් මේකෙදි සමහර වෙලාවට අපිට හිතේ මන්නම් හරි කැමති හම්බුනේ එහෙම තියාගන්න නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අනිත් අයත් එක්ක බෑ. අනිත් අයත් එක්ක බෑ. අන්න ඒක තමයි සකසුරුවමේ තියෙන වටිනම කෑල්ල. තමන් සකසුරුවම් වෙන්න ඕනේ. තමන් හැකියාව බොදවා ගන්න ඕනේ. සක්්‍යතාවයක් ඇති කර ගන්න ඕනේ. අනිත් අයගෙන් සිද්ධ වෙන හානිය අවම කර ගන්න. හරිද? ඒ සඳහා මම හදන සැලසුම. හ්ම් මමම සැලසුම් හදනවා මෙයාගේ ලක්ෂණ මෙහෙමයි කියන්නේ අපේ ගෙදර තියෙන එහාට මෙහාට දුවන වේගෙන් හැඩි කරන උපකරණ වගේ. හරි. ඒ උපකරණ කොහොමත්ම ආපහු මේ ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. බැරි වගේක් තියෙනවද නැද්ද? බැරි සමාන උපකරණ. ඉතින් දැන් මොකද කරන්නේ මේ උපකරණ විසිකරන්න බෑ. මේක වල දඬුවමකට හම්බෙච්ච උපකරණයක් කියලා හිතන්න ඕනේ. මොකක්ද ඒ උපකරණ? ගෙදර ඉන්න කට්ටිය නේද? උපකරණ වගේ. නේද? මට දඬුවමකටයි මගේ කර්මයට හම්බෙච්ච ඒවා. නේද? දැන් මට කරන්න තියෙන්නේ මගේ මම මේවා පිළිවෙලට තියාගන්න ඉන්නේ මේ උපකරණ එකමයි. නැති විසි කරන්නේ දැන් හරි ඔක අපි කොහොම සරලව කිව්වට ඒක ඇත්තක්ද නැද්ද? ඒක ඇත්තක්. එහෙම සංකල්පයක් තිබ්බොත් අපිට පහසුද නැද්ද වැඩි කරගන්න? මම දන්නවා මේ තියෙන தත්වයන් යටතේ මට මේක හරියට කරන්න වෙනවා. හරි අපි හිතමුකෝ කෙනෙකුට යම් කිසි ශරීරයක් හම්බලා තියෙන උස නැහැ. ඉතින් අර රාක්‍ය උඩ බර තියාගන්න බැරි හැම පුටුවක් තියලා තියනවා. නේද? කෙනෙකුට පුළුවන් ලේසියෙන් තියන්න. ඉතින් මෙයා මෙයාට මොකද කරන්නේ? උපතින් හම්බෙච්ච විදිහ ඒ වගේ තමයි gedara අය. හරි. gedara අය Tamanට ලැබෙන ස්වාමියා, භාර්යාව, දරුවෝ, දෙමව්පියෝ කියන්නේ Tamanට හම්බලා තියෙන ශරීරය වගේ කියලා හිතන්න ඕනේ. හරි. ඒ තමයි හිත සකස් කරගන්න ක්‍රම. ඒවට දෙස් දෙවල් කියන්නේ නැහැ. හැබැයි හානිය අපි මේ ලැබිලා තියෙන ශරීරයත් එක්ක අපිට වැඩ කරන්න හරි අමාරු වෙන නිසා අපි හානියවම කරගන්නවද නැද්ද? සීතල නම් සීතලේම ඉන්නේ නැහැ. ඉන්න හොඳ නැහැ. රස්නේ වැඩි නම් රස්නේම ඉන්නේ නැහැ. පිපාසාව නම් පිපාසාවෙම ඉන්නේ නැහැ. බඩගින්න නම් බඩගින්නෙම ඉන්නේ නැහැ. මොනවා හරි කරලා බේර ගන්නවා වැඩේ. ඒක අසනීප නම් අසනීප පිටින් ඉන්නවද? නැහැ. එහෙනම් අන්න ඒ විදිහට අපි මොකද කරන්න ඕනේ? නිවස ගැන නිවසේ ඉන්න ගැන හිතන්නේ තමන්ගේ ශරීරය වගේ මට උරුම වෙච්ච දේවල් වගේක් ඒවා. මට මහා නර්ග වස්තුවක් විදිහට උරුම වෙලා තියෙන කර්ණිමෙත් සූත්‍රයේ පේන්නේ මට පේන්නේ ගෙදර ඉන්න අය. ඒකින්ද මට උරුම වෙලා තියෙන දේවල් මගේ කර්මානුරූපව මට හම්බෙලා දෙන උපකරණ ටික මේ ටික. ඒ ටිකත් එක්ක මම අවශ්‍ය විදිහට ඉන්න පරිසරය සකස් කරගන්න ඕනේ. ඒකට මොකද සමහර අයට බොහෝ වතාවක් කියන්න වෙනවා. මේක හරියට කරන්න. එතකොට මම උපේක්ෂාවෙන් තමයි කියන්නේ කරන්න දෙයක් නෑ මෙයාගේ හැටි එහෙම මෙයාට වට හැමදාම කියන්න ඕන පිළිවෙලට ඉන්න කියලා. ඉතින් පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ කියනකොට මගේ මගේ ස්වරය වෙනස් වෙනවාද? අන්තිමට කොහොමද තවත් මිටි කාගෙන මම ආය කියන්නේ නෑ මම මෙතන ගියාන්න ඔක්කොම දැන් ඉතින් සක්කෝ ඉවරයි අන්තිම තීරණය අන්තිම තීරණය මම කිසිම දෙයක් කරන්නේ නෑ <laughs> ඒ තමයි අසාර්ථක කෙනා යමක් ආරම්භ කරපුවාම નિවැරදිවම තමන්ගේ ඉලක්කයට යනකම්ම ගන්න උත්සාහය සාර්ථකව කරන්න ඕන විදිහට සමාජලාවට ওই සැර වෙලා සැර වෙලා සැර වෙලා කියනට වැඩිය සාන්තව අනුකම්පාව ඇති වෙනට යමක් කිව්වොත් හරියන වෙලාවලු ගොඩක් තියෙනවා හරි අපි අපිව වෙනස් කරගන්න ඕනේ තමන් තමන්ව වෙනස් වෙලා බලනවා වෙනස් වෙලා හරිය නැත්නම් තමන් ආයතරයක් පල්ලෙහා දන්ට වෙන්න හරියනවද නැහැ ඇති කරගත්ත වෙනස නිවැරදිව තබා ගන්න ඕනේ ඉතින් ඒකින්ද ඒ අයව පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක්වත් තියාගන්න සමහර අයට එක සැරයක් දෙසරයක් කිව්වම හරි සමහර අයට හැමදාම කියන්න ඕනේ සමහර අයට දෙතර සැරෙන් කිව්වම හරි කියලා දන්නවා. එයාට දෙතර සැරෙන් කියනවා. කරුණාවෙන් කියනවා. බැරිම අය ඉන්නවා නම් මම මොකද කරන්න ඕන? කිපි කිපි කෑග ගහ ඉන්නට වැඩිය ඉක්මනින් අස් කරලා දාන එක ලේසිද නැද්ද? නේද? ඒ මොකද හදන්නම බෑ කියලා දන්නවනම් මේ උපකරණය තියෙන තැන ඉතින් මේකෙන් දැන් ඉතින් හරක් පැටියෙක් ඉන්නවා නම් ඉතින් එතන ජරා කරගන්නවනේ ඉතින් එහෙම හිතන්න ඕනේ. <laughs> නේද? මම මම දැන් මේ සක්කෝ ගුණයෙන් ඉන්නවා කියලා ගෙදර ඉන්න ඇත්තටම ඒක හරක් ගාලා තියෙනවා කියලා හරකට කියලා තියෙනවා ඊට පස්සේ ඔයා හරියටම ගොම දානකොට මෙතෙන්ට යන්න ඕනේ. මෙතනින් තමයි තනකොර කන්නේ. එහෙම කිව්වට හරියයිද? මම කරන්න ඕනේ ඉක්මනට ඒක හස් කරලා දාන එක. ඉතින් අන්න ඒ විදිහට හරි හිතලා මොකද කරන්නේ? ඒ විදිහට මොකක් තමන්ගේ උපක්‍රමය හරියට යොදාගෙන පිරිසිදුව කටයුතු කරන්න ඕන දැන් මේක හැමදාම මතක කරන්න ඕන මේ කියපු ටික. නැත්තම් බෑ. හැමදාම මතක වෙන කොයි වෙලාවද? බුද්ධ වන්දනාවේදී කර්ණීය මෙත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. ඒක විතරක් දැන් මතක තියාගමු. නේද? කළ යුතු දේ මොකටද නිවන් දැකීම සඳහා කළ යුතු දේ ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා කළ යුතු දේ කියලා සක්කෝ කියනකොටම හැඟීමක් විදිහට Tamanට අර මම කිව්ව ටික ඔක්කොම කැටි වෙලා සක්කෝ කියනකොට දැනෙන්න. හරි. පළවෙනි දවසේ විතරයි මෙච්චර වෙලා යන්නේ මේක කියන්න මොකද හඳුන්වා දීමක් ඉඳලා ඊළඟ දවසේ මේ ටික ඔක්කොම ගැන වැඩි දේවල් ගැන ටිකක් සාකච්ඡා කරනවා. එතකන් තේරුම හොයාගන්න. තේරුම හොයලා තියාගන්න ඊළඟ සෙනසුරාදා දේශනය සිද්ධ කරන්න ඉස්සෙල්ලා තේරුම හොයලා තියාගන්න ඕන කර්මයේ සූත්‍රය ඔක්කොමලා. ප්‍රත්‍යක්ෂා වැඩසටහන මොකටද? වෙනස් වෙන්න. කොයි විදිහට වෙනස් වෙන්නද? නිවැරදිවම වෙනස් වෙන. නිවැරදිවම වෙනස් වෙන්න. එතකොට මේ නිවැරදිවම වෙනස් වෙන අපි පැහැදිලිවම ප්‍රායෝගික தත්වයකටයි පත් වෙන්න ඕන. ප්‍රායෝගිකව බෞද්ධ විද්‍යාවේ ලොකු වෙනසක් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි මේ මේ ඒකින්ද ඊළඟ දවස වෙනකොට අපි උජූච සූජූච සුවත සූචෝ තස්ස මුදු අනතිමානි සන්තුෂ්කෝත ඔය ටික ඔක්කොම සාකච්ඡා කරලා මෛත්‍රිය වඩන පිළිබඳ අපිට ලැබිලා තියෙන මේ මහා අන්තරේ කොච්චර ලොකු උරුමයක්ද කියන එක හිතට දැනෙන්න සාකච්ඡා කරගන්න ඕනේ ඒකින්ද හැමෝම ලබන සතිය වෙනකොට කර්ණිමේ සූත්‍රයේ සිංහල තේරුම සිංහල අර්ථය හැම වචනයකම සිංහල අර්ථය කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. හරි ඒත් එක්ක අද ඉඳන් සක්කෝ කියන ගුණය තමන්ගේ ළඟ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕනේ. බොහොම කාර්යක්ෂමව හැම පැත්තම ආරක්ෂා කරගෙන නිවස ඉතා ක්‍රමානුකූල නිවසක් බවට පත් කරගන්න ඉස්සෙල්ලා එක තමගේ කාමරයෙන් සහ අම්මෙක් නම් කුස්සියෙන් තාත්තෙක් නම් කාමරයෙන් කට්ටිය එකතු කරගන්න පුළුවන් වුණොත් මුළු ගෙදරම ඉතාම පිළිවෙලට තියෙන ගෙදරක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙයි. හැම දෙයක්ම ක්‍රමානුකූල කරගන්න ඕනේ. හැම දෙයක්ම දවසේ උදේ උදෑසන ඉඳන් හැන්දෑව දක්වා නිවස කියන්නේ ලඝු කොට සලකන්න ඕන තැනක් නෙවෙයි. නිවස කියන්නේ නිවස තමයි අපි ඉන්න නිවැරදිවම තිබිය යුතු සුන්දරම තැන තමයි නිවස. එතකොට තමයි මේ නිවස තුළ භාවනාවක් උනත් වැඩෙන්නේ. එතන සාන්ත පස්සක් අපි ඉන්න තැනනේ. තමන් ඉන්න තැන ඉතා පිරිසුදු සාන්ත පරිසරයක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒකෙන් අපිට පන්නරේ ලබා ගන්න පුළුවන් මේ සඳහා. ඊළඟට ඔය බාහිර අයව ආශ්‍රය කරද්දී පවා සමහර අය බොහෝ වෙලාවක් අනවශ්‍ය බොහෝ අය අනවශ්‍ය විදිහට තමන්ගේ පවුල වලට ඕනකටත් වැඩිය සමීප කරගෙන ටික දවසයි. ඊට පස්සේ පරම ආතුරව. නේද? ඒවා දැනගෙන Taman දැනගන්න ඕන ගානට මේ හැම දෙයක්ම සමතුලිත කරගන්න. ඉතින් විශේෂයෙන් අම්මෙක්ගේ වගකීම තාත්තෙක්ගේ වගකීම තමයි ගෙදර තියෙන්නේ. ඒවා ගැන දෙසරයක් තුන් සැරයක් හිතලා දවසකට එක සැරයක් මේ කාරණාව බෝම්බයක් ගහුවා වගේ මතක් වෙනවා සක්කෝ කියන වචනේ කියද්දී. පිපුරුණා වගේ මතක් වෙනවා මට මෙහෙමනේ කියලා තියෙන්නේ කියලා ලොකු ප්‍රබෝධයක් ඇති කරගෙන හොඳට දැස් විවර කරගෙන තටු කසල දාලා නැගිට්ටා වගේ එකපාරටම ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගෙන තමන්ගේ වැඩ කටයුතු සම්පාදනය කරන්න හැම කෙනෙක්ම සූදානම් වෙන්න බෞද්ධ විදියට අපිට ගෙදරත් හදාගෙන රටත් හදාගෙන නේද බෞද්ධ රටක් විදියට අපි ඉදිරියට යන්න නම් අපි හැම දිනාම නිවැරදිව පුහුණුවක් සහිත මානසික දියුණුවක් සිදු කරගන්න ඕන.